භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යම්කිසි කෙනෙක් මේ ලෝකයේ නාම රූප ධර්මතාවය ආර්ය දර්ශනයෙන් සම්මා දිට්ඨියෙන් දකිනවද ඒ දකින කෙනාට පේන්නේ නාම රූප නෙමෙයි ඒ නාම රූප වල පවතින හැලීම ගැටීම එහෙනම් අපි නාම රූප දකිනකොට නාම රූප දකිනවනම් ඒ දකින ඇස පුදුජනයි යම්කිසි නාම රූපයක් දකිනකොට ඒ නාම රූපයේ දැකීම නිසා නැත ගැටීම නිසා ඒ තුලින් අට ගන්නා වූ නිර්මාණය වෙන්නා වූ ඒ ඇලීම ගැටීම යම්කිසි අසක් දකිනවනම් ඒක සම්මා දිට්ඨි අසක්. අපි මේ ලෝකේ නාම රූප වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ පෘථිවියේ නිර්මාණයේ නාම රූප වලින්. සතරමා භූතය මේ පෘථිවිය තුල පවතින මේ විශ්වය තුල පවතින නාම රූප වලින්. නාම රූප අයින් කෙරුවොත් සතරමා භූතය නැහැ. සතරමා භූත නැත්තම් නාම රූප නැහැ. එහෙනම් කයයි සිතයි අතර සම්බන්ධය කුමක්ද කියලා බැලුවාම ඒ අතර දින සම්බන්ධය හේතුඵල ධම. කය නිසා සිත පවතිනවා. එහෙනම් සිත ක්‍රියාවක් කයේ හේතුව නිසා. සිත නිසා කය පවතිනවා. එහෙනම් කය හේතුවක් සිත හේතුවක් කයේ ක්‍රියාකාරීත්වයට. එහෙනම් කය හේතුව වුණා සිත හේතුව වුණා. සිත ඵලය වුණා ක්‍රියාව වුණා කය ඵලය වුණා ක්‍රියාව වුණා. එහෙනම් මේ හේතුඵල ධාමට අනුව දිව්‍ය ලෝකේ යම් කිසි කෙනෙක් ඉපදුනා නම් සිත හේතුව වෙලා කය ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් මනුලෝකේ ඉපදුනා නම් කය හේතුව වෙලා සිත ක්‍රියාත්මක වෙනවා. තලයෙන් තලයට කයයි සිතයි හේතුවයි ඵලයයි කියන එක වෙනස් වෙනවා මිසක් කයයි සිතයි වෙනස් වෙන්නේ නැහැ. දිව්‍ය කය පාළ වුණොත් එතන සිත හේතුව වෙනවා. කය ඵලයේ බවට පත් වෙනවා. භෞතිකව පටවියෙන් කය හම්බුනොත් කය හේතුව වෙනවා මේ කය නඩත්තු කරන්න සිත ක්‍රියාත්මක වෙනවා දැන් අපි සිතේ අවශ්‍යතාවයට වැඩිපුර හොයනවද කයේ අවශ්‍යතාවයට වැඩිපුර හොයනවද කියලා බැලුවාම මේ පෘථිවියේ වැඩිපුරම පියවන්නේ කයේ අවශ්‍යතාවයට ගෙවල් හදන්නේ සිතට නවතන් ගන්නද කයට නවතන් ගන්නද වාහනයක් ගන්නේ කයේ පාසුවටද සිතේ පාසුවටද අම්බ කරන්නේ සිතේ අවශ්‍යතාවයටද කයේ අවශ්‍යතාවයටද අඳින්නේ සිතේ රැකවරණයටද ආරසාවටද කය ආරසාවටද රැකවරණයටද කන්නේ බොන්නේ මේ මේ මත පවතින්නේ සිතේ නඩත්තුවටද කය නඩත්තුවටද කියලා බැලුවාම 99%ක්ම පෘථුවිය මිනිස්සු නඩත්තු කරන්නේ කය. කය නිසා තමයි සිත පවතින්නේ. කය මුල් කරගෙන තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සිත දෙවනි තැනට ගිහින් දිව්‍ය ලෝකෙට ගියාම එතන මනු කයක් නැහැ, පටවි කයක් නැහැ, කයේ නඩත්තුවක් නැහැ. එයාගේ සිතේ යම්කිසි කුසල ප්‍රමාණයක් තියෙනවා, පින් ප්‍රමාණයක් තියෙනවා, පෙර සංසාරේ කරපු ටික. ඒ ටික අරගෙන යා එතන චුත වෙලා ඉන්නවා. දෙවියෙක් වශයෙන්. එතන සිතයි හේතුව බවට පත් වෙලා ඉන්නේ. කය ඵලයේ බවට පත් වෙලා ඉන්නේ. ඒක නඩත්තු කරන්නේ සිත නිසා, ඒ එකතු කරගත්ත කුසලයේ නිසා, ඒ එකතු කරගත්ත පින නිසා දිව්‍ය කය පවතිනවා. සිත මුල් වෙලා සිත හේතුවෙන් කය පවතිනවා. මෙතන කය හේතුවෙන් සිත ක්‍රියාත්මක වෙන. ඇයි? කයේ ඌමනාවට, කයේ නඩත්තුවට, කයේ පැවැත්මට දැන් සිතට කටයුතු කරන්න සිද්ධ වෙලා. සිත කැමැති නම් කරන්න. නමුත් කයේ නඩත්තුවට අකමැත්තෙන් උනා සිත දැන් අම්බ කරනවා. සිත කැමැති නෑ ගෙවල්ලා දැනයි සිතට ගයක් අවශ්‍ය නෑ. කයට ගයක් ඕනේ. ඒ නිසා කයේ කැමැත්තට, කයේ අවශ්‍යතාවයට දැන් සිත ගෙවල් හදනවා, ගල්වැලි හදිනවා. සිත කැමැති නෑ හඳුන් අඳින්න. නමුත් කයට හඳුන් ඕනේ. ඒ නිසා මෙයා කඩවල වලට ගිහලා හඳුන් තෝරනවා. සිත කැමති නෑ කෑම කන්න. හැබැයි කයට බඩගිනි දැනෙනවා. කය අවශ්‍යතාවට කෑම ඕනේ. ඒ නිසා අකමැත්තෙන් අකමැත්තෙන් සිත කෑම කනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුල ආර්ය ශ්‍රාවකයා මාර්ගය වඩනකොට ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ කයයි සිතයි කියන්නේ දෙකක්. මේ සිත කයෙන් වෙන් වෙලා පවතිනවා. දිවක් තියෙනවා රසක් දැනෙන ඒ දැනීම නිසා සිත අට ගන්නවා. එහෙනම් සිත කියන්නේ වෙනම එකක්. කය කියන්නේ වෙනම එකක්. එහෙනම් සිත හටගත්තා. කුමක් හේතු නිසාද? රස දැනෙච්ච නිසා. රස දැනුනේ කුමක් හේතු නිසාද? දිව නිසා. දිව නඩත්තු කරන්නේ කවුද? කය. එහෙනම් කය නැත්තම් දිව නැත්තම් මේ විඥානය පහළ වෙනවද? රස සංඥාවක් ඉපදෙනවද? සිතක් රස කියලා සිතක් පහළ වෙනවද නැහැ. එහෙනම් මේ දෙක දෙකක් නෙමෙයි. එකක්. හැබැයි මේ දෙක එකක් නෙමෙයි. දෙකක්. එහි අපි දෙක එකයි කියලා කිව්වේ එක දෙකයි කියලා කිව්වේ මේ දෙක එකට ක්‍රියා කරන අවස්ථා තියෙනවා හේතුවයි ඵලයයි දෙක එකට ක්‍රියාත්මක වෙනවා හේතුවයි ඵලයයි වෙන වෙනම ක්‍රියාත්මකත් වෙනවා. දිව්‍ය ලෝකේ සිත විතරක් ක්‍රියාත්මක වෙනවා, මනු ලෝකේ කය විතරකුත් ක්‍රියාත්මක වෙනවා. පොඩ්ඩක් පිච්චෙනවා පිටකොන්ද. පිටකොන්ද පිච්චෙන බව දැනගත්තා. ඒකේ උෂ්ණත්වය මෙච්චරයි කියලා දැනගත්තා. පසු අපි ඇරෙන්න ඕනේ, මේකෙන් ඈත් වෙන්න ඕනේ කියලා සංඥාවක් පාළ වෙලා එහෙම ඈත් වෙන කෙනෙක් නැහැ. පිච්චෙනකොට ටක් ගාලා පයින්නවා. දැවෙනකොට ටක් ගාලා ගන්නවා. සිතක් පාළ වුන්නේ නැහැ නේ හත ගන්න. එහෙනම් මෙතන කය සිත වශයෙන් ක්‍රියාත්මක වුණා. කයට හැකියාව තියෙනවා. ඒ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට සිත වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එයා ස්වයංක්‍රීයව තීරණය ගන්නවා. සිත ඉතන්න කලින් පස්සේ දැනෙන්නේ ටිකක් පිච්චුනා මේක. හැබැයි ගත්තේ හිතලා නෙමෙයි. එකපාරට ගත්තා. එහෙනම් එයා සංවේදී සිතට වඩා. හැමදේම අපට අනිත්‍යෙන් දකින්න පුළුවන්. හැබැයි හැමදේම අනිත්‍යෙන් දැක්කට තාම අපි නිරෝධ වෙලා නැහැ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඇයි? මාව මම අනිත්‍යෙන් දකින්නේ නැහැ. යම් කිසි කෙනෙක් ලෝකේ නාම රූප අනිත්‍ය ධර්මතාවයෙන් දකිනවා කියලා කියන්නේ එයා තාම පැවැත්ම තුළ ඉන්නවා. පුද්ගලයෙක් ඉන්න නිසා තමයි අනිත්‍යෙන් දකින්න පුළුවන්. අනිත්‍යෙන් දකින්න ඒ ධර්මතාවය එයා විශ්වාස කරන නිසා එයා තුල පැවැත්මක් තියෙනවා. Taman අනිත්‍ය නම් මේ ලෝකයේ අනිත්‍ය එකක් තියෙනවද? නැහැ. එහෙනම් Tamanට සාපේක්ෂව මේ ලෝකයේ මොකවත්ම නැත්නම් එයා මොනවද අනිත්‍ය කියලා දකින්නේ? අනිත්‍ය ධර්මතාවය එයා දකින්නේ. මේ ලෝකේ මොකවත් නැහැ කියන එක එයා දකිනවා මිසක් යමක් තියෙනවයි කියලා හඳුරගන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. සත්ව පුද්ගල කියලා ભેදයක් නැහැ. හැබැයි සත්ව පුද්ගලයෝ කියලා එකක් ඉන්නවා කියන ඒ ભેදය අපි තුල තියෙනවා. ඒතුව තාම නිරෝධ වෙලා නැති නිසා. හැමදේම අනිත්‍යයි කියලා දකිනවා. හැමදේම දුකයි කියලා දකිනවා. නමුත් අපිට හැමදේම එහෙම පේන්නේ නැහනේ. දරුවා ලෙඩ වෙනකොට ඒක හේතුඵල ධම්මින් අපි දකින්නේ හැමදේම කර්මානුරූපීව සිද්ධ වෙන්නේ කිසිම දෙයක් වෙනස් කරන්න දෙයක් නැහැ. හැබැයි දරුවට අසනීප වෙනකොට ඒක කර්මානුරූපීව අපි දකින්නේ එහෙනම් මේ කියන සම්මාව මේ කියන ආර්ය දර්ශනය සම්පූර්ණ වෙලා නැහැ. අපි තුල द्वේෂයක් අට ගන්නවා අපි තුල රාගයක් අට ගන්නවා නමුත් අපි තුල තියෙන නිස්කලංක භාවය ඒ නිදාසේ විවේකය අර රාගය අර ద్వේෂය වෙනම අපිට හඳුන්වලා දෙනවා. දැන් තරහා ගියා. හැබැයි අර නිදාස වැඩිපුර තියෙන නිසා, විවේකයේ වැඩිපුර තියෙන නිසා, තන්පත්භාවයේ සමාධිය වැඩිපුර තියෙන නිසා අරකට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක කොහොමද කියලා බැලුවාම මෙච්චර ලොකු එකට ලීටරයක විතර කෝප්පයකට තේකක් හදනවා. අදලා සීනි හැන්දක් දානවා. හැබැයි සීනි දැම්මයි කියලා අපි කොච්චර කිව්වද මිනිස්සු පිළිගන්නේ. ඇයි? ඒකේ කිසිම සීනි රාක් නැහැ. හැබැයි සීනි දැම්ම බව අපි දැක්කා, අපි දන්නවා. හැබැයි ඔප්පු කරන්න විදියක් නැහැ. හැබැයි සීනි නැහැ කියලා අපි එකඟ වෙන්නෙත් නැහැ. තියෙනවා ඔප්පු කරන්න විදියක් නැහැ. මිනිස්සු පිළිගන්නේ එහෙනම් මෙතන සීනි වඩා වතුර ප්‍රමාණය වැඩි. ඒ වතුර ප්‍රමාණය වැඩි නිසා සීනි වල ක්‍රියාකාරීත්වය අඩුයි. අර වැඩිපුර තියෙන එක පල්ලෙහා තියෙන එක පාලනය කරනවා. සමාධිය වැඩිපුර ප්‍රතිසතයෙන් තියෙනවා නම් රාගය, ద్వේෂය, ලෝභය අඩු ප්‍රතිසතයෙන් තියෙනවා නම් ඒ කෙලෙසිය ඇති වුණාට වැඩක් නැහැ. ක්‍රියාත්මක වෙන්න බෑ. අරකෙන් මේක පාලනය වෙනවා. මේක ආර්යවරු. එහෙම නැත්නම් සෝතාපන්න, එහෙම නැත්නම් සම්මාදිට්ඨියක ඉන්න කෙනාගේ මානසිකත්වය. එයා දන්නවා දැන් මට රාගය ඇති වුණා කියලා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයා දන්නවා මේ ක්‍රියාවේ මට තරහා ගියා දැන් මට තරහා ගියන් තින්නේ. හැබැයි එයා වචන වමාරු කරගන්නේ නැහැ. ගා ගන්න යන්නේ නැහැ. නඩු කියන්නේ ඇයි? එයා තුල තියෙන සමාධිය සම්මා දිට්ඨිය, ඒ නිවැරදි දැක්ම මීට වඩා ප්‍රතිසද්දෙන් වැඩි. ඒ නිසා අරක පාලනය වෙනවා. අරක නිතරම ක්‍රියාත්මක වෙන්නේ මෙයාට පාලනය වෙලා. දැන්නත් ඒක 100 පීට වලයි බන්නේ. එයා දන්නවා දැන් තරහාගින් දැන් වචන වල සරත් වැඩි වෙලා මේ කතා කරන්නේ අමනාපෙන්. එයා දන්නවා දැනගෙන බන් නිසා අරකේ ප්‍රතිඵලයක් නැහැ. මාර්ගය වැරදිලා නැහැ. මාර්ගය යම්කිසි ස්ථානයක මේ මන්දගාමි වෙලා කුමක්ද මන්ද ගාන් වෙලා තින්නේ හැමදේම අනිත්‍යයෙන් දකින්න මම අනිත්‍යයි කියලා දැක්කේ නැහැ එතන මන්දගාමි වෙලා හැමදේම දුකයි කියලා මට පේනවා මේ දුක දකින්න මම ඉන්න නිසා මේ දුක මට පේන්නේ මම නැත්තම් මේ දුකේ අයිතිකාරයෙක් නෑ එහෙනම් මේ දුක මට පේන්නේ ඒක නිවැරදි උන්නේ ඒ නිසා ටිකක් මන්දගාමි වෙලා හැමතැනම අපට සැනසෙන්න පුළුවන් හැබැයි Nirodhen තමයි මම සැනසෙන්නේ මං කොච්චර විවේකයෙන් වුණත් දැන් ඉස්සරට වඩා ගොඩාක් තැම්පත් වෙනවා සෑල්ලුවෙන් ඉන්නවා විවේකයෙන් ඉන්නවා මේක තුලින් මම සනසනාට මම නිවැරදිව සනසන්නේ නිරෝධ සමාපත්තියෙන් රාත් බෝධියෙන් හැබැයි ඒ සනසීමට සාපේක්ෂව මේක తాවකාලිකයි මේ විවේකයේ తాවකාලිකයි මේ දැක්ම తాවකාලිකයි මේ තුල තියෙන තැම්පත්භාවය తాවකාලිකයි මේ සමාධිය తాවකාලිකයි මේක වැටහුන්නේ ඒ නිසා ටිකක් මන්දගාමි වුණා එතන පොඩි මුලාවක් තියෙනවා මාර්ගය වැරදිලා නැහැ අර ගිය වේගය අඩු වුණා. ඒ අඩු වෙච්ච නිසා වැරදුනාදෝ, මුලා වුණාදෝ, පැටලුණාදෝ කියලා විචිකිච්ඡාවක් ඇති වුණා. මේ විචිකිච්ඡාව අනාර්ය එකක් නෙමෙයි ආර්ය විචිකිච්ඡාවක්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා දන්නවා මට තුළ ලෝභය තියෙනවා. මම එකතු කරනවා. මම අම්බ කරනවා. මම අනේ පිට සිටුමා වෙලා ඉන්න කාලේ මම අනන්ත ප්‍රමාණ අම්බ කළා. මම කාවණු ගැල්වල පටවගෙන ආවා. අනේ පිට සිටුමා දන්නවා. මම තාම රාහත් වෙලා නැහැ. මන් තුළ මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය තුල ඉන්න සෝතාපන්න ශ්‍රාවකයාට සැකයක් පාළ වෙනවා. සම්මාදිට්ඨිය තුලින් ඇතිවෙන්නේ විචිකිච්ඡා මොකද්ද? එයා rahat වෙලා නැති නිසා Tamanට වැරදිලා කියලා එයාට සැකයක් පාළ වෙනවා. එයාට වැරදිලා නැහැ. හැබැයි හරි ගිහිල්ලා නැහැ. හරි ගියා කියලා කියන්නේ එයා නැවත ඉපදෙන්නේ නැහැ. හරි ගියේ නැති නිසා එයාට සැකයක් එනවා වැරදුනා කියලා. එහෙනම් සකු르දාගාමි නැති නිසා එයා සෝතාපන්න භාවය තුළ සැකයක් ඇති වෙනවා. ඒ සැකය එයා නිවැරදි කරනකොට එයා සෝතාපන්න ඵලයෙන් නිදහස් වෙලා සකු르දාගාමි වෙනවා. හැබැයි ඒක තුල යට වැඩි දවසක් ඉන්න බෑ. ඇයි සකු르දාගාමික තුල සැකපාල වෙනවා. ඒක හාර්ය සැකය. සම්මා විචිකිච්ඡාවක් ඒක. දැන් අපි කියනවා පෘථිවිජන ලෝකේ සැප තියෙනවා. සතුට තියෙනවා. ඇයි ලෝකෝත්තර සතුට සතුට නැත්ද? තථාගතයන් වහන්සේ කියන දේශනා කරන ආනන්ද මාමුද ලස්සනයි. ආනන්ද අඳ ලස්සනයි. කිඹුල්වත් නුවරින් එන උලඟත් ආනන්ද සැපයි. එහෙනම් තථාගතයන් වහන්සේ සැප විඳිනවා. තථාගතයන් වහන්සේ ලස්සන දකිනවා. ආනන්ද වනේ ලස්සනයි. ආනන්ද මහමූද ලස්සනයි. ආනන්ද හිර ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය ලෝකයේ තුල මේ දුක් පවතින සම්පූර්ණම දුක තියෙන ලෝකයේ තුල සැප දැක්කේ කොහමද? ලස්සන දැක්කේ කොහමද? එහෙනම් මේක ආර්ය දැක්මක්. සම්මාවෙන් දකින හැමතැනම සම්මාවෙන් ඒ සැපේ පේනවා, ලස්සන පේනවා. එහෙනම් මිත්‍යා ලෝකයේ තුල පුදුජන ලෝකයේ තුල සැකපවතිනවා නම් සම්මාව තුලත් රාත් වෙනකන් එයා තුල සැකේ පවතිනවා. ඒක සම්මා සැකය. ඒක තුලින් යාට අකටයුත්තක් වෙන්නේ එහෙනම් ලෞකික ලෝකයේ තුල සැකපවතිනවා වාගේ කෙලස් පවතින්නේ නැද්ද? පවතිනවා. ලෞකික ලෝකයේ කෙලස් පවතිනවා වාගේ ආර්ය ලෝකයේ ඒකින නිර්වාණ ධර්මයේ තුලේ මාර්ගය තුල කෙලස් පවතිනවා. නිර්වාණය තුල කෙලෙස් පවතිනවා. සම්මාවේ කෙලෙස් පවතිනවා. මේක විශ්වාස කරන්න බෑ. මොකද්ද මේ කෙලෙසය? රාත් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනා මේක කෙලෙසයක් නෙමෙයිද? කොහොමද සතර පාන නිදාසලා සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ? සෝතාපන්න බලයට මම ලෝභයි, කෑදරයි. මේක කෙලෙසයක් නෙමෙයිද? සියලු කෙලෙස්වල නිරෝධ වුණාන් පස්සේ මගේ මානසිකත්වය කොයි වගේද? රාතේගේ මානසිකත්වය කොයි වගේද? මේක දැනගන්න ඕනේ. මේකට මං හරි ආසයි. මේ බැඳීම මේ ඇලීම මේ නඩත්තුව තුල කෙලෙස් නැද්ද? ආර්ය මාර්ගය තුල ගමන් කරන සෑම කෙනාටම අර පුදුජන ලෝකෙ තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙනවා. අපි ලෞකික ජීවිතය තුළ පවතිනවා අපායට යනකම් පවතිනවා තිරිසන් ලෝකේ යනකම් පවතිනවා දිව්‍ය ලෝකේ යනකම් පවතිනවා ආර්ය ලෝකේ නිරෝධ සමාපත්තියට එනකම් එහා තුළ පැවැත්මක් තියෙනවා සෝතාපට්ටි පැවැත්මක් තියෙනවා ඒකෙන් නිදහස් වුණාම සකු르දාගාමි පැවැත්මක් තියෙනවා. ඒකෙන් නිදහස් වුණාම අනාගාමි පැවැත්මකුත් තියෙනවා. ඒකෙන් නිදහස් වුණාම රාත් මාර්ගයේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මෙන් නිදහස් වුණාම එයා මෙතන නැති වෙනවා. නිරෝධයටපත් වෙනවා. එහෙනම් හේතුව නිසා ඵලය පවතිනවා ඵලය නිසා හේතුව පවතිනවා මේ දෙක නිසා මම පවතිනවා මෙන්න මේක දැක්කාම ඒ කියන පැවැත්මෙන් යා නිදහස් වෙලා ඊළඟ පැවැත්මට එනවා එහෙනම් හේතුව නිකම් පවතින්නේ හේතුව පවතින්න නම් ඵලයක් තියෙන්න ඕනේ ඵලය නිකම් පවතින්නේ ඵලය පවතින්න නම් හේතුවක් තියෙන්න ඕනේ රාත්‍රිය පවතින්නේ දවල් පවතින නිසා දවාලය පවතින්නේ රාත්‍රිය පවතින නිසා දුක පවතින්නේ සැපට සාපේක්ෂව සැපයක් නැත්නම් දුක කියන එක අපිට නිර්වචනය කරන්න බෑ. උපමාවක් නෑ. සැප කියන්නේ මොනවද? බංගලාවක් තිබුණාම, වාහනයක් තිබුණාම, 50000 පොතේ තිබුණාම ඒක සැපයි. ඒක සාපේක්ෂව ගත්තේ දුකට. දුක සාපේක්ෂව ගත්තේ සැපට. එහෙනම් හේතුවයි ඵලයයි ඵලයයි හේතුවයි කියන මේ ධර්මතාවය නිසා තමයි මේ භවය යන්නේ මේ සියලු සත්‍යයෝ. එහෙනම් මමත් මටත් මේ භවයක් ඇති වෙලා තියෙන මේ හේතුඵල ධම නිවැරදිව දැක්කේ නෑ. මෙන්න මේ දැක්ම කවදාද අපි තුලට එන්නේ? එදාට අර තිබුණට වඩා වේගින් යනවා. සෝතාපන්න ශ්‍රාවකයා ආර්ය මාර්ගය තුල යම්කිසි වේගයකින් ගමන් කරනවා නම් ඒ සෝතාපන්න ශ්‍රාවකයා සකු르දාගාමී වුණාම ඒ වේගයේ දෙගුණයක් වෙනවා. සකු르දාගාමි ශ්‍රාවකයා යම්කිසි අවබෝධයකින් සකු르දාගාමි ඵලයෙන් නිදහස් වෙලා ඒ පැවැත්ම අහිමි කරගෙන එයා අනාගාමි පැවැත්ම හිමි කරගත්තාම උරුම කරගත්තාම අර කියන වේගය තවත් දෙගුණයකින් වැඩි වෙනවා. එහෙනම් අපේ මාර්ගය මන්දගාමි වෙන්නේ අර යන මාර්ගය තුල ඒ ගමන් කරන කමඨාන තුල යම්කිසි දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටියට අපි මිත්‍යා කියන වචනේ එකතු කරන්න සම්මා දෘෂ්ටිය සෝතාපන්න කියන්නේ දෘෂ්ටියක්. සකු르දාගාමි කියන්නේ දෘෂ්ටියක්. අනාගාමි කියන්නේ දෘෂ්ටියක්. රාත් මාර්ගය කියන්නේ දෘෂ්ටියක්. එහෙනම් නිරෝධ සමාපත්තිය රාත් කියන කෙනා විතරයි මේ ලෝකේ නිදාස් වෙලා ඉන්නේ. අනිත් ඔක්කොම දෘෂ්ටිගත වෙලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කරනවා මානෙනි තථාගතයන් වහන්සේ දෘෂ්ටියක ඉන්නවා. ඔබ වහන්සේ ඔව් සම්මා දෘෂ්ටිය වැඩ ඉන්නවා. එහෙනම් අපි අනාර්ය තුල ඉන්නකොට අනාර්ය දෘෂ්ටියේ හිටියා. දැන් ආර්ය තුල ඉන්නකොට ආර්ය දෘෂ්ටියේ ඉන්නවා. පංචකාම ලෝකේ ඉන්න කට්ටිය Nirodhiya ප්‍රතික්ෂේප කරනවා, එලා දකිනවා. දැන් මේ කට්ටිය මානසික ලෙඩක ඉන්නවා. මොකද Nirodhයට විරුද්ධයි ප්‍රතික්ෂේපයි. ආර්ය මාර්ගයේ ඉන්න කට්ටිය පංචකාමයේ ප්‍රතික්ෂේප කරනවා. පැවැත්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ කට්ටියත් අරගෙන මානසිකත්වෙම නින්නේ. දෙන්නම එකම මානසික ලෙඩෝ. මොකද මේගොල්ලෝ පැවැත්ම ඉඳගෙන නොපැවැත්ම ප්‍රතික්ෂේප කරනවා මේ කට්ටිය නොපැවැත්ම ඉඳගෙන පැවැත්ම ප්‍රතික්ෂේප කරනවා දෙන්නම එකම මානසික ලෙඩෝ මොකද්ද මේ දෙන්නටම තියෙන පොඩිම වෙනසක් මේ කට්ටිය නොදැනුවත් ප්‍රතික්ෂේප කරනවා මේ කට්ටිය දැනගෙන ප්‍රතික්ෂේප කරනවා ඔච්චරයි වෙනස මේ කට්ටියට පිස්සු මේ කට්ටිය දන්නේ මේ කට්ටියට පිස්සු හැබැයි මේ කට්ටිය දන්නවා අපි පිස්සු කියලා අපි දෘෂ්ටියකින් නොයි කියලා දැනගෙන ඉන්න නිසා ඒ දෘෂ්ටිකාරයෝ ශ්‍රේෂ්ඨයි. ලෞකික ලෝකේ ඉන්න දෘෂ්ටිකාරයෝ දෘෂ්ටියකින් බව දන්නේ ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් දුර්වලයි. එහෙනම් අපි දුර්වල දෘෂ්ටියේ ඉඳලා ශක්තිමත් දෘෂ්ටියකට වෙන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන සම්මා දෘෂ්ටියට එන්න යන්නේ. දෘෂ්ටියක තමයි ඉඳ හදන්නේ. හැබැයි දැනගෙන ඉන්න දෘෂ්ටියක මේ එන්න හදන්නේ. 100න් ඉන්න දෘෂ්ටියකට එන්න හදන්නේ. මෙන්න මේක දැනගත්තාම අර මාර්ගය තවත් දියුණු වෙනවා. දියුණු වෙලා වේගය වැඩි වෙනවා. හැමදේම අනිත්‍යයි. ලෝකෙ මොකවත් අනිත්‍ය නෑ. දැන් මේ ගල අනිත්‍යයි. මේ ගල අනිත්‍යයි කියලා මං කියන්නේ ඇයි? මේ ගල අනිත්‍යයි කියලා මට දැනෙන නිසා එහෙනම් මම නිසා ගල අනිත්‍ය වුණා මිසක් ගලේ අනිත්‍යයක් මේ ලෝකේ නෑ. ඉපදීම දුකයි. ඇයි මං එහෙම කියන්නේ මම ඉපදිච්ච නිසා? මට ඉපදීමක් ලැබිලා තියෙන නිසා ඉපදීම දුකයි. නැත්තම් නිකම්ම නිකන් ඉපදීම දුක වෙන්නේ කොහමද? වයසට හැම දුකයි මානෙනේ. ඇයි මං එහෙම කියන්නේ මම වයසට ගිය නිසා? මේ ප්‍රශ්නේ මට තියෙන නිසා මම ඒක දුකයි කියලා කියනවා මිස මම වයසට ගියේ නැත්තම් වයසට යම දුකයිද නැහැ. ඉපදිලා නැහැ තාම. ඉපදීම දුකයි කියලා මම කියන්නේ නැහැ. ලෙඩ වුන්නේ නැහැ තාම මම. එහෙනම් අසනීපය ලෙඩවීම දුකයි කියලා මම කියන්නේ නැහැ. වයසට ගියේ නැති නිසා මම කවදාවත් වයසට යම දුකයි කියන්න. ඒ දුකයි කියලා කියන්නේ ඒක මට සිද්ධ වෙච්ච නිසා. සබ්බේ සංස්කාර දුක්ඛ. හැම සංස්කාරය තුළම දුක තියෙනවා. හැම සංස්කාරයෙම දුක තියෙනක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දුක මම විඳිනවා, විඳවනවා. ඒකයි ප්‍රශ්නේ. ඒක නෙවෙයි නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේක අවබෝධ කරාම අර වේගය ආයි වැඩි වෙනවා. අරකින මාර්ගයේ නැවත නැවතිච්ච තැනදලා නැවත ඉස්සරහට යනවා. හැමෝම දිනුම් කණුවට දුවනවා 100ක් ඉන්නවා දිනුම් කණුවක් තියෙනවා හැමෝම දුවනවා ඇත්තටම දිනුම් කණුව හදලා තින්නේ ආපස්සට එහෙනම් අපි නැගෙනහිර පැත්තට දිනුම් කණුව තිබ්බම මිනිස්සු නැගෙනහිර පැත්තට දුවනවා හැබැයි බස්නාහිර පැත්තට දිනුම් කණුව තිබ්බම කවුරුත් නැගෙනහිරට දුවන්නේ මිනිස්සු දනවා දිනුම් කණුව තින්නේ මේ පැත්තේ ආපස්සට දුවනවා හැබැයි කට්ටිය බලනවා දිනුම් කණුව ගියසරේ ගිය අවුරුදු 10 අර පැත්තේ තිබුණේ මිනිස්සු අර පැත්තට දිව්වා දිනුවාම පළවෙනියට තෑගියම් වුණා. මෙදාසරේ වැව කඩන් ගිහලා අර පැත්තේ වලවල් ලැබිලා. ඒ නිසා දිනුම් කනුව මේ පැත්තේ තිබ්බා. දැන් මිනිස්සු ආපස්සට දිනුනා. එතකොටත් පළවෙනියට දිනුම් කනුවට අපි තෑගි දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දිනුම් කනුව එහාටද මෙහාටද කියන එක නෙමෙයි හරියට දුවනවද කියන එකයි. නොපවත්ම තියෙන්නේ නොපවත්ම තුල නෙමෙයි පැවැත්ම තුල. පැවැත්ම යම්කිසි ශ්‍රාවකයෙක් අඳුනාගනීද නිවැරදිව පැවැත්ම දකීද එයා ඉන්නේ නොපැවැත්ම තුල එහෙනම් නොපැවැත්ම තුල ලෝකේ කවුරුත් නැහැ ඉන්නේ දැනගත්ත පැවැත්ම තුල දැනගත්ත පැවැත්ම තමයි ඒ පැවැත්ම තුල තමයි නොපැවැත්ම පවතින්නේ මේක නිවැරදිව දකින්න ඕනේ මේක යම්කිසි කෙනෙක් හරියට දැක්කනම් එයාට නතේ බවං අත්තමං ආදියන්ති කියලා අපි කියන්නේ නැහැ නපේ භවං එකක් නැහැ කියලා කියනවා. ඒක මං ආදියන්තය. එයාට එක භවයක්වත් නැහැ. ඇයි මේ භවය පිරිනිවන් පානවා? මේ ඇවිල්ලා ඉන්නේ අවසාන භවයට. මේක තමයි එයා පිරිනිවන් පාන සාසනය. මේක අපි හරියට දකින්නේ ලෙඩ්ඩු 500ක් දකිනවා. ඒ ඔක්කොම ලෙඩ්ඩු. ඇයි මගේ දරුවා, මගේ භාර්යාව, මගේ දෙමව්පිය ලෙඩ වෙනකොට ලෙඩෙක් වශයෙන් දකින්නේ නැහැ. අපේ කට්ටියක් අසනීප වෙලා අපේ කට්ටියක් ඇයි ඒ කට්ටිය අර අර රෝගාතුර ලයිස්තුවට ගියේ නැත්තේ? ඒ කියන්නේ තාම හේතුඵල ධාම අපි දකින්නේ ඵලය වැඩිපුර දකිනවා හේතුව හඩුවෙන් දකිනවා. ආර්ය ශ්‍රාවකයා වැඩිපුර දකින්න ඕනේ හේතුවයි අඩුවෙන් දකින්න ඕනේ ඵලයයි. ගිලම්පසේක දුන්නාම ගිලම්පසේක ලාවට පේනවා ඡායාව වාගේ මේක ලැබෙන්න තිබිච්ච හේතුව ලොකුවට පේනවා මුට්ටිය වාගේ එහෙනම් මෙච්චර ලොකු මුට්ටියක මෙච්චර වතුර තැම්බුණා හැබැයි මට හම්බ වුණේ මෙච්චරයි එහෙනම් ගිලම්පස හැදෙන්න තිබිච්ච හේතුවෙන් මගේ ඵලය මෙච්චරයි මිලිමීටර් 200යි මෙන්න මේ ඵලය පොඩියට දකින්න අර හේතුව ලොකුවට දකින්නවා එයා හරිය කෙනෙක් ඵලය ලොකුවට දැකලා හේතුව පොඩියට දකිනවා නම් එයා තාම ආර්ය જાතිය ඉපදිලා නැහැ. එයා පුදුජනයි. ඒකයි ඵලය ලොකුවට දකින්නේ. ඵලයට වටිනාකම් දෙන්නේ හේතුව එලා දකින්නේ. දැන් අපේ මාර්ගය નિවැරදි කරන්න තියෙන තැන හේතුඵල ධාමේ ඵලය අඩුවෙන් දකිනවා හේතුව ලොකුවෙන් දකිනවා. හේතුව වැඩිපුර දකින්න කෙනා කවදාවත් නැවත ඉපදෙන්නේ නැහැ. හේතුව ඵලය නිකන් නිරෝධ වෙනවා. ඵලය වැඩිපුර දකින්න කෙනා ඒක වෙනස් කරගන්න වෑයම් කරනවා. ඒ නිසා ඒ හේතුවෙන් තවත් හේතු අට ගන්න නිසා එයා නැවත ඉපදෙනවා. නිවැරදි කරගන්න තියෙන ඔච්චරයි. ඊට ඉස්සරට වඩා දැන් ගොඩාක් සනසිල්ලයි. ඉස්සරට වඩා ගොඩාක් විවේකයි. ඉස්සරට වඩා ගොඩාක් නිස්කලංකයි. සංසුන් වෙලා ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ මේ කියන අවබෝධයට අනුව එහෙනම් තවත් පියවරකින් අවබෝධය වැඩි වුණොත් මේ කියන නිස්කලංක භාවය නැති යනවා. මේ විවේකය අපට විහිළුවක් වෙනවා. මේ උදකලාව අපි එලා දකිනවා. ඇයි ඊට වඩා උදකලාවක් දැන් දැනෙනවා. ඊට වඩා නිරෝධයක් අපට දැනෙනවා. මීට වඩා නිවීමක් දැන් අපි විඳිනවා. එහෙනම් ඒක විඳින්න ගත්තාම අනේ මෙච්චර කාලයක් අර සම්මාදිට්ඨිය මම මේක විඳවලන්නේ තියෙන්නේ. මේක මීට වඩා අඩු එකක් නේ. මේ විදිහට මම ලෝකේ දැකලා දැකලා මම සැනසුණාට අනේ මම මෙච්චර කාලා මේක විඳවලා තියෙන්නේ. ඇයි? විඳින්න පටන් ගත්තාම විඳපු දේවල් විඳවපු දේවල් බවට පත් වෙනවා. විඳින්න පටන් ගත්තේ නැති තාක්කල් අර විඳින දේවල් හැමදේම විඳින දේවල් බවටම පත් වෙනවා. ඇයි? ඒක තුළ විඳවීමක් නැහැ. ඇයි? එයා ඒක පිළිගන්නේ නැහැ. කසාද බඳින හැමෝම කියනවා මේක පුදුමාකාර විඳීමක්. හැබැයි අවුරුදු 20ක් විතර කර ගියාට පස්සේ ආගෙන අනේ මං කරගත්ත මෝඩකම්. ඇයි දරුවන්ගෙන් ගුටි කනවා, භාර්යාවගෙන් ගුටි කනවා. මේ කට්ටිය වෙනුවෙන් ජීවිත කාලෙම අම්බ කරලා හම්බෙච්ච දෙයක්වත් නෑ, ගෙනිච්ච දෙයක්වත් නෑ, ලැබිච්ච දෙයක්වත් නෑ. මං වාගේ මෝඩයෙක් මෙච්චර කාලයක් විඳෙව්වනේ මේ කර්මය. ඇයි විඳින තාක් කාලය විඳවන්නේ විඳවන්න පටන් ගත්ත ගමන්ම අර විඳීම නැතුව යනවා. එහෙනම් සෝතාපන්න ඵලයේ විඳින තාක්කල් ඒක තුල පවතින විදවීම යට දැනෙන්නේ එයා කවදද ඒකේ නිරෝධ වෙලා ඒ පැවැත්මෙන් නිදහස් වෙලා එයා සකු르දාගාමි ඵලය විඳින්න පටන් ගන්නෙ එදාට තේරෙනවා සම්මාදිට්ඨිය තුළ සෝතාපන්නය තුළ මම අවුරුදු මෙච්චර කාලයක් විඳවලා තියන්නේ පුදුමාකාර දුකක් මං විඳෙව්වා දැන් ගියා කවදාවත් කියන්නේ නිරෝධයෙන් දැක්කා මම සම්මාවෙන් දැක්කා හේතුඵල ධාමෙන් දැක්කා කර්මානුරූපීව දැක්කා ඒ හැම දෙය තුළම මම මෙච්චර කාලය විඳෙව්වා කවුරුත් මාව නිදාස් කළේ නැහැ කවුරුත් මට පීඩවුන්නේ නැහැ මෙච්චර මම විඳෙව්වා කිසිම කෙනෙක් මාව බේරගත්තේ නැහැ මම දන්නේත් නැහැ මම විඳෙව්වයි කියලා මම සතුටින් කැමැත්තෙන් විඳව විඳව හිටියා දුක් විඳ විඳ හිටියා හැබැයි සකු르දාගාමි ඵලයට ආවම ඒක විඳින්න ගත්තාම තමයි පේන්නේ මම මෙච්චර කාලයක් මේක විඳලා නැහැ විඳවනවා. එහෙනම් මේකත් මම විඳවනවා අනාගාමි වෙච්ච දවසට. අනාගාමි කෙනන් පුංචි කෙලස් වලින් උතයා විඳවනවා. අසුචි ගොඩක් තිබුණත් පොඩ්ඩක් තිබුණත් ගඳේ වෙනසක් නැහැ. ගඳ එක විදියටම දැනෙනවා. පොඩි නයා කෑවත් ලොකු නයා කෑවත් සරසරමයි. ගිනි කූරක් ගාලා ඇඟේ තිබ්බා මා ගිනි කූරකින් පිච්චිච්චුවත් පිච්චෙන එකේ ප්‍රතිශත එකමයි. ගින්නේ සැර වෙනස් වෙන්නේ නැත්නම් ණයා පොඩි වුණා ලොකු වුණා කියලා සැර වෙනස් වෙන්නේ නැත්නම් විස වෙනස් වෙන්නේ නැත්නම් එහෙනම් මේක විතර කොහමද වෙනස් උනේ? එහෙනම් මේ විඳවන එක ඒකාකාරීව පවතිනවා. අනාගාමී කෙනා තුල තියෙන මේ මාර්ග ඥානය ඵලය නිදාස නිරෝධය එයා කොච්චර විඳෙව්වත් අර අසූචි ටිකක් තිබුණත් ආ මහා වලක තියෙන අසූචි වල ගඳ ඒ විදිහටම දැනෙනවා වාගේ. එයා තුලත් විඳවීමක් තියෙනවා. එයා ඒක දන්නේ හැබැයි ආ රාත් වෙච්ච දවසේ තමයි තියෙන අපරාධ මේක කලින් වෙන්න තිබිච්ච එක අනාගාමි වෙලා භව දෙක තුනක් අපරාධ විඳෙව්වේ මම බ්‍රහ්ම ලෝකෙද ගිහිල්ලා අපරාධ මෙතර කාලෙ මම විඳෙව්වේ කිසිම කෙනෙක් මට පීඩුන්නේ මේක පෙන්නුවේ නෑනේ හැබැයි මම අකමැත්තනේ මේ කැමැත්තමනේ මේක විඳේ එතකොට දැන් සෝතාපන්න ඵලයේ ගියා භවයක් දෙකක් හිටියානම් එහි භව දෙකට කොච්චර විඳවලද්ද අරකට සාපේක්ෂව එහෙනම් මේ ලෝකයේ හැමතිස්සෙම අපි විඳවනවා විඳීමක් නෑ ලෝකේ මේක දැක්කාම අර වේගය වැඩි වෙනවා එහෙනම් අර ඉසගිනි ගත්ත මිනිස්සයා මේක නිවන්න යනවා වාගේ ඉක්මනට යනවා කිසිම සමාධියකට සමාධිගත වෙන්නේ නෑ කිසිම ධර්මයකින් යා සැනසෙන්නේ නෑ ඒත් දන්නවා නිරෝධ සමාපත්තියේදී මේ ධර්මය මට අත්හරින්න වෙන බව මේ විවේකය මට අයිමි වෙන බව මේ උදකලාව මට අයිමි වෙන බව ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා ඒ නිසා යාගේ ගමන කිසිම තැනක නැවතුමක් නැහැ එයාට නැවතීමේ පොලක් නැහැ හැම බස් රථයකම නැවතීමේ පොලක් තියෙනවා මේ ආර්ය ශ්‍රාවකයාගේ ගමනට නැවතුම් පොලක් නැහැ මෙයා එක දිගටම ගමන කෙරවල කරනවා හේතුව ඒ හැම තැනම විඳවීමක් තියෙන බව එයා දැනගන්නවා දැන් අපට ඇති වෙන සමාධි සුවය තුළින් අපි සැනසෙනවා නම් ඒ කියන්නේ අපි තාම විඳින තැන ඉන්නේ. එහෙනම් විඳවන බව අපි දන්න, දන්නේ නැති තාක්කල් එයාගේ ගමන ගොඩාක් මන්දගාමී. එයා ගොඩාක් ඉදිරියට යනවා. එහෙනම් මම මේ විවේක වුණා නෙමෙයි විවේකයේ විඳවනවා. මම උදකලා වුණා නෙමෙයි උදකලාව මම විඳවනවා. මම සැනසෙනවා නෑ සැනසීම විඳවනවා. පුදුමාකාර විවේකයක් දැන්නම් හරි සුවයි නෑ සුවය විවේකය විඳවනවා දැන් නම් ප්‍රශ්න ගැටළු මොකවත් නෑ දැන් හැමදේම නිදාස් වුණා ඒ නිදාස විඳවනවා මේක දන්න කෙනා Nirodhයට වැඩ කරනවා නැත්තම් එයා එතන ගයක් අදාගෙන එතන ස්ථිර පදිංචි කරුවා කියලා එතන පළපදියම් වෙනවා එහෙම සෝතාපන්න වෙලා දිව්‍ය ලෝක ගිහිල්ලා එහෙම පැල් හදාගෙන ඉන්න කට්ටිය දෙවිවරු ලක්ෂ ගණන් කෝටි ගණන් අනන්තයි. ඇයි? ඒගොල්ලෝ එතන පදිංචි වෙලා ස්ථිර තැන්පත් කරෝ. බස් එකක් නවාතන්පලක නවත්තන්නේ නැවත ඊළඟ තැනට යන්න නිසා බස් එක නවත්තන්න නෙවෙයි. අපි හිතනවා මෙතනින් එහාට යන්න මේක නවත්තනයි කියලා. අපි එතන බයිනවා. දැස්ස ගමන් බස් එක ගියා. අපි එතන ඉර වුණා. එහෙම එකක් මේ වෙලා තියෙන්නේ. බස් එක නවත්තන්නේ ඊළඟ බස් වලට යන්න ඕන නිසා මිසක් මෙතන වැඩ ඉවර කරන්න නෙමෙයි. හැම විවේකයක් තුළින්ම ඒ අඩුව අපි දකින්නට ඕනේ. හැම නිරෝධය තුළ මම සමාධිය තුළ මේ අඩුව දකින්න ඕනේ මම නිරෝධ සමාපත්තියටපත් වෙලා නැති නිසා හැමදේම දුකයි කියලා දැනෙනවා රාතන් වහන්සේට දුකක් තියෙනවද ලෝකේ නෑ රාතන් වහන්සේට මොනවාරි අනිත්‍යයක් තියෙනවද ලෝකේ නෑ තමන් අනිත්‍ය වෙච්ච නිසා ලෝකේ කිසිම අනිත්‍යයක් නෑ තමන් දුකේ නිදාස් වෙච්ච නිසා ලෝකේ දුකක් නෑයි දුක ලැබෙන්නේ නිදාස් නොවෙච්ච කෙනෙකුට නිදාසෙච්ච රටකට ගිහිල්ලා අපි නිදාස් නොවිච්ච ඉරක් ගැන කතා කරනවා ඉරවීමක් ගැන කතා කරනවා ඒකට යනවා මේ ජටාපිජිතෝ කියන්නේ මොනවද තවත් රටකට පාලනය වෙනවා කියන්නේ මොකක්ද ඒක දන්නේ ඇයි ඒගොල්ලෝ එමෙ හිටලා නැහැ ඉඳලා නැහැ එහෙනම් අපි තාම නිදාස් වෙලා නැති නිසා තමයි ඉරවීමක් අපට දැනෙන්නේ අපි තාම දුක් විඳින නිසා තමයි දුක අපි අඳුරන්නේ දුකෙන් නිදහසෙච්ච කෙනා දුක අඳුරන්නේ එයාට බයිනවා එයා ආගෙන ඉන්නවා අරිනවා ආගෙන ඉන්නවා. ඇයි භාග්‍යතුන් වහන්සේනකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? අපි මගුල් ගෙදරකට ගියාම මගුල් ගෙදර කෑම හදනවානේ. ඔව් භාග්‍යතුන් වහන්සේ. ඒ කෑම මගුල් ගෙදරට ආපු කිසිම කෙනෙක් කන්නේ නැහැ. ඒතර කවුද කන්නේ? උයපු කෙනානේ. එන මනමාලයා තමයි ඒක කන්නේ. ඇයි අයියේ? එහෙනම් යා කයි? එහෙනම් බණින මනුස්සයාගේ බැනුම් අපි බාරගත්තේ නැත්තම් ඒ ඒ බැනපු ටිකත් ඒ මනුස්සයා විඳවයි. මේක තමයි අර කියන හේතුඵල ධාමේ තුන්වෙනි අධියර. හේතුවයි ඵලයයි දෙක එකම නම් හේතුවෙන් ඵලයකට ගන්නෙත් නෑ ඵලයෙන් හේතුවට ගන්නෙත් නෑ එහෙනම් මොකද්ද එතන තියෙන නිරෝධයන් අපි දැන් දකින්නේ ඵලය ඵලය දකින්නේ හේතුව අපි විශ්වාස කරන නිසා අපිට සාපේක්ෂ හේතුව පවතින නිසා අපි හේතුව දකිනවා. ඒ නිසා ඵලයක් නිර්මාණය වුණා. ඵලය දකිනවා. ඒ නිසා හේතුව නිර්මාණය වුණා. තාම අපි භවයේ යනවා. වැඩ නිමා වෙලා නැහැ. හේතුවෙන් නම් ඵලය හටගන්නේ. ඵලය කියන්නේ හේතුවෙම තවත් ප්‍රතිනිර්මාණයක්. වතුර වලින් තේ හැදෙනවා. හැබැයි තේ කියලා එකක් නැහැ. වතුරේ තවත් නිර්මාණයක්. පාන් පිටි කියන එකම මූලද්‍රව්‍යයන් බනිස්සදෙනවා, ඉදියාපැදෙනවා, ඇලපැදෙනවා, ආපැදෙනවා. හැබැයි එහෙම දේවල් මොකවත් නැහැ. පාන් පිටි වල නිර්මාණ හේතුව නිසා ඵලය නිර්මාණය වෙනවා ඵලය නිසා හේතුව නිර්මාණය වෙනවා දෙකම එකයි ඵලයේ ක්‍රියාවක් තමයි හේතුව හේතුවේ ක්‍රියාවක් තමයි ඵලය දෙක එකයි කියලා දැක්කාම එයාට ඵලයකුත් නැහැ හේතුවකුත් නැහැ තියෙන්නේ නිරෝධයක් මෙන්න මේක දැක්කාම අර කියන මෝහය සම්පූර්ණයෙන්ම ඉරේලිය ඇවිල්ලා අර අඳුර අයින් වෙලා හැමදේම විනිවිද පේනවා වාගේ එයාට අලුත් ලෝකයක් පේනවා. එයා මේ නාම රූප වලින් අලුත් දෙයක් දකිනවා. එයාට හේතුඵල ධර්ම දැන් අලුත් එකක්. මොකද්ද මේ දකින ඵලය හේතුවකුත් එකයි තියෙන්නේ. ඇයි හේතුව නිසාට ගත්තා නම් මේ ඵලය අර හේතුවේම එකක් තමයි. තේ වතුර අර වතුරෙම කොටසක් තමයි. ඒ වතුරමයි අලුත් නමක් දීලා තියෙනවා. එහෙනම් හේතුවට අලුත් නමක් දුන්නා ක්‍රියාත්මක වෙනකොට ඵලය කියලා. ඵලයට අලුත් නමක් දුන්නා හේතුව කියලා. එහෙනම් මෙතන නම් වල වෙනස් වීමක්. දුකයි කියලා කියනවා උරුණා මේක සැපයි කියලා කියනවා මිනිස්සු එහෙන් කොටන්නේ සතුටින් වයින්කොට උදල්ල කරේ තියන් දුවනවා මිනිස්සු කොටන් කරේ තියාගෙන දුවනවා මිනිස්සු ගල් වැඩ පොළවල ගල් කඩනවා සතුටින්. ලින් කපනවා මිනිස්සු සතුටින්. දුක හුරු වුණාම ඒ දුක කින හේතුව නිසා අරක සැප බවටපත් වෙනවා. සැප හුරු වුණාම ඒ සැප දුක බවටපත් වෙනවා. දුක හුරු වෙන්න හුරු වෙන්න පත්තියන් වෙන්න වෙන්න ඒක දැනෙන්නේ නැහැ. දැන් ඒක සැපයි. සැප විඳින්න විඳින්න ඒක පත්තියන් වෙන්න කලකිරෙනවා. දැන් ඒක දුකයි. එහෙනම් හේතුවම තමයි ඵලය බවටපත් වෙන්නේ. ඵලයේම තමයි හේතුව බවටපත් වෙන්නේ. මේ දෙකම එකවර දකින්න පුළුවන් නම් ඒ දෙක තුලම මෙයා නෑ මෙයා ඉන්නේ මධ්‍යස්ථයේ. Nirodhe. අර කියන මාර්ගය තුල නිවැරදි කරන්න තියෙන මෙච්චරයි. මේ ටික හදන්න පුළුවන් නම් ඊටු ටික නිකන් හැදෙනවා. ඒක අපි හදන්න දෙයක් නෑ. ඒ තේ ටික නිකන් හැදෙනවා. පැහැදිලිද? වෙන මොනවද ඒක පිළිබඳව පැහැදිලි? චිත්තානුපස්සනාව අඳුනගන්නේ නැහැ. නාම රූපවල ක්‍රියාකාරීත්වයක් නිර්මාණය වෙනකොට ඒ නාම රූපවල ක්‍රියාකාරීත්වය ඵලයක් වශයෙන් දකින්නකොට චිත්තාපස්සනාව අතුරු දක්වනවා. නාම රූපවල ක්‍රියාකාරීත්වය ඵලයක් නොව හේතුවක් නිසා හේතුවෙන්මයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා හේතුඵල ධාම දෙකම දැක්කාම චිත්තානුපස්සනාව එතන ස්ථිර වෙනවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් ඵලය දකීද චිත්තානුපස්සනාව යා තුල නැහැ. යම් කිසි කෙනෙක් හේතුව දකිද ඒ චිත්තානුපස්සනාව නැහැ. ඇයි? කාමසුකල්ලිකාන යෝගෙත් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. අත්තකලමතාන යෝගෙත් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. දෙක එකට දැක්කාම තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එහෙනම් දුක දුක වශයෙන් හඳුනාගත්තාම එයා සැපයටපත් වෙනයි දුකයි හැමදේම දුකයි කියලා ඉතලා සතුට වෙනවා. අනේ මේ ලෝකෙ ඔක්කොම දුක් විඳිනවානේ. මේ ඔක්කොම දුකයිනේ. එහෙම දැකලා එයා එම දකින්නවා කියලා සතුට වෙනවා. මිනිස්සු දන්නේ මේ ඔක්කොම අනිත්‍යයි කියලා. මට පේනවා මොකම අනිත්‍යයි. එහෙම යට පේන නිසා, එහෙම අවබෝධයක් එයා තුළ තියෙන නිසා, ඒ අනිත්‍යයෙන් එයා දකින නිසා ඒක තුළින් එයා පුදුමාකාර සතුටක් විඳිනවා. දැන් මොකද වෙලා තින්නේ? ඒ අනිත්‍ය ධර්මතාවය තුළ එයා දුක් විඳිනවා. එහෙනම් නිත්‍ය තුලත් මධ්‍ය ප්‍රතිපදාව නැහැ, Nirodhe නැහැ. අනිත්‍ය තුලත් Nirodhe නැහැ. Nirodhe තියෙන්නේ නිට්ටයභාවය නිසා අනිත්‍ය පටන් ගන්නවා අනිත්‍යභාවය නිසා නිට්ටය පටන් ගන්නවා දෙක එකට දැක්කාම එයා නිරෝධයටපත් වෙනවා සැප තුල නිවනක් නැහැ දුක තුලත් නිවනක් නැහැ හැබැයි සැපයි දුකයි දෙක එකට දකින්න කෙනා නිරෝධයටපත් වෙනවා මේක එකට දකින්න ඒකාන්තයක් දකින්න එකයි මේ වැරද්ද එක අන්තයකට ඉන්නවා කියලා කියන්නේ අපිට නිවන අහුවෙන්නේ අන්ත දෙක දැක්කාම එයාට අන්ත දෙකේ ඉන්න බෑ. එහෙනම් එයාව තල්ලු කරන මැදට විසය එයා නිරෝධයටපත් වෙනවා.